ප්‍රතිපත්තමන ධර්මයන් භාවනා කරන විට සතර ප්‍රතිපත්තමන භාවනා කරන විට පංචස්කන්ධය ගැන අවබෝධයක් දැනගන්න ඕනේ ඒකමයි ප්‍රයෝජනවත් වෙනවා අද අප කල්පනා කරන පංචස්කන්ධය යන සාධක ධර්මයේ තියෙන භාවනා සම්බන්ධයෙන් කරන දේශනාවේදී කොටස ලබන ප්‍රවචන ඒ දක්වා මනස විද්‍යා මාර්ගය තමයි භාවනා කරන්න පුළුවන් අද අප අද සම්පූර්ණ සූත්‍රය අස්තෙන් ධන දේශනා මාලාවක් දැනෙන්නේ. මේ මහා සම්මන සූත්‍රය අදහන්නේ මධ්‍යම නිකායේ. ඒ දැක්කේ එක්තරා විස්වාස බුදුරජාණන් වහන්සේගෙන් දෙනකන ලැබෙන ශක්තිය 10ක් පහළ. ඒ ප්‍රශ්න අතරේ දැනගත පිළිතුරු මම සූත්‍රයේ දැක්කේ. මේ ප්‍රශ්න 10 කියන තුන් පරමයෙන් කියලා ඒ විශ්වවිද්‍යාලය මහත්මයා ගන්නවා මේ පංචෝපාදාන සම්මේලනය සමාප්ත පංචෝපාදාන සම්පන්නයේ සමාප්ත මොහොතේ පවතිනවා සැකදෙනකොට තමන් කරගෙන මාර්ගය කරන්න පුළුවන් වෙනවා. මනස්කරණ දෙවියන් ගන්නත් වන්නා මේ සත්‍ය මනසාන දෙකන අනුපාදාය ආශ්‍රේයී සුත්තාවේ සිංහල ඒ පාරාදෝතේ වගේ දෙකන මේ දෙකම එකම වෙන්නේ examination at the South Valley ප්‍රශ්න අසා ඇති අනුකූලව මේ ඊට වඩා යෝග්‍ය කියන මතක ආකාරය තමයි ඊට වඩා යෝග්‍ය කියන විදිහට. ඒක වෙන ප්‍රශ්නයක් නෙවෙයි කොහොමද කරන්නේ. පස්වර්තන සිතාවතන කමස්සේ අන්දාන සංගාන වචන සමතේ බුදුරජාණන් වහන්සේ පිටකේ නාමයේ පස්සක් සමයේදී සංකේතයේ අදහස පොතේ වාක්‍ය සංකේතයේ නබලකටේ වස්තුතම වෙන්නේ වාක්‍යයක් තියෙනවා ඒක වාක්‍යයක එකතු වෙන නිසා තමයි වැඩි කොටක් තියෙන මේ උත්සාහය. මේ අහලේ අදහස් සංකේතයේ මහා ජාත සංකේතයක් තියෙනවා. ඇත්ත වශයෙන්ම එතන එක එක දරුදුන් දෙන්නේ දෙන්නේ කියලා ඒ දැනගෙන වාසයක දේශනා කිරීමෙන් තමයි මේ මහා ජාතකයක් අපට දෙන්නේ. ජල බිඳුවක්වත් කුඩා කුණා කුඩා කුඩා ජලයේ අණුවේ සමානද එලයි මේ කුඩා ජල බිඳුව සැදීයේ. මේ අනුව ජල සම්බන්ධයෙන් ගැටි තරකුණා කොටස් වෙන වස්තුවේ එකක් ලෙස දෙකේ මහා විස්තර දෙයක්. අන්න ඒක තමයි මේ පංචස්කන්ධය කියන්නේ. පොඩා පොඩා කොටස් කරන එක කියලා එකක් ලෙසින් විස්තර දෙන්න තියෙන අපිට තියෙනවා ඒකයි පංචස්කන්ධය කියන්නේ අපස්පාරික තමයි. මෙතන තමයි බලන්න පංචස්කන්ධය කොහොමද කියන්නේ. රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය සහ විඥාන ස්කන්ධය. මේ පාඩේ සංගත සංවේදන ප්‍රකාශ කරන්නේ. ඒ පළවෙනි අක්ෂර රූපස්කන්ධය මොනවාදේ රූපයේ විස්තර කරන්නේ සතමන් දෙවියන්ගේ සම්දස්සාරෝ මහා භූතං සපන්නයිත මහා භූතාන උපාදාය රූපං ධම්ම සිතේ විස්තරේ රූපං මානේ රූපේ කුමක්ද කියන විස්තර කරන මහා කියන ලෙස සත්‍යය මහා භූතා සතර මහා භූත දානයන් කියන්නේ පතරේ මහතු අවබෝධව තේරුම් ගන්නවා වායවනාපතිය මූල බල හතරයි සතරමන්ත මහා භූතාන නිර්වාණයයි මේ මහා භූත රූප හතර නිසා ඇතිවෙනවා නම් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් වෙනස් රූපයක් පරිණිවත් ඒ උපාදාය රූප කියන සියල්ලම රූප කියන වචනයෙන් අන්තර්ගත වෙනවා මේ ඇගේ මනසට නැගෙන්නේ රූප කියන විතරම ඇහැට දැනෙන රූප දක්වා පමණයි. එනමුයි රූප කියන්නේ කන දැනෙන ශබ්ද රූපයයි. නාසයේ දැනෙන ගන්ධ රූපයයි. ඒකට දැනෙන ශබ්ද රූපයයි. කායකාරී ස්පර්ශ දැනෙන ස්පර්ශ දැනෙන දේ රූපයයි. මේ කියන පොළොවට ගොඩනැගෙන දේවල් අපේ ඇතුළේ තියෙන රූපය. මේ විදිහට මේ ලෝකේ යනකා මොකදනේ යනන්නේ කියලා තමයි රූප සංඥා කියන වචනේට උන්වහන්සේ ඇතුල් කොට වඩා කරන්න කරන්නේ. මේ රූපේ මොකක්ද කියලා කියන්නේ දුක්ඛිතෝ නිච්ච වේදනා රූප සංඥා කියලා උන්වහන්සේ ප්‍රකාශ කරන නිරන්තරයෙන් දුක්ඛිතා විනාශ රූපයකට කරනාමයකට පස්සෙන් ඒ රූප කියලා කියන්නේ. සුද්ධතිය කෝපිතේ ප්‍රශ්නාවල සංගමයේ තියෙන රුක්ති සම්පූර්ණ වෙනස් කරන ඉන්දියා විශ්වයේ වන්මනන ප්‍රතිපද විදක්ෂාය ප්‍රතිපද උපසංකා සුපාසාය රුක්ති දන්සමක වාකාත ප්‍රසංකප්පේ රුක්ති රුක්ති කෝපිතේ ප්‍රශ්නාවල සංගමයේ මෙන්න තියෙන නාමයේ විස්තර කළා කොහොමද මේ වෙනස් ලෝකයකට විතරනාමයකට පස්සෙන් ඉතින් තේරෙන්නේ නැහැ ඉන්නවා ඉස්සරහට එනවා වෙනවා. විකල්පයක පාස්කාරයේදී ආහාර සත්‍ය නැති යන නිසා වෙනස් වෙනවා. වතුර නැති යන නිසා වෙනස් වෙනවා. මේ පාස්කාරයේදී පොබත් සංගාන කල්පනා කරන ආහාර පාන නැත්නම් දුරදෝවා කියන කාරණා වෙනවා. සියලුම රූපාන කල්පනා කරන එක විරුද්ධ ප්‍රඥාන අමන විට ඒ දේ වෙනස් වෙනවා ඒකයි දුකේ කියලා කියනවා. අනාත්මයේ රූපනා කරන්නේ තේමෙන් රූපනා රූපනා කියලා මේ රූපේ මම අපිට සිදුවනවා කියන්නේ. කියන්නේ සම්මාන අපට දැකලා තියෙන අද මතර ප්‍රමාණිකද කියන අද ගුණ මතර දෙකක් සම්මියක් මහා විචාර වෙන සිදුවක දැකලා තියෙනවා. වෙන පොඩි. අත්‍යවශ්‍යයෙන් මේක එහෙම විස්තරයට දුක්නාද ඒකේ උදාහරණයක් තමයි දැනගෙන ඉඳලා ඒකනවා කියලා ගොඩනැගෙන්නේ දෙයක්. ඒකයි එහෙම පොතක් තියෙනවා. යම් කෙනෙක් මේ දැන සිදු අරගෙන අධ්‍යයන විපාකක් පොඩ තියෙන අනිත්‍යයෙන් අත්‍යවශ්‍යව පිළිගන්න ගන්න අර දැන සිදු නොගෙන යනවා වගේ දෙයක් නෑ. සංස්කාර කුමකද පොඩක් වේදනාවක් කියන නිසා විචාරයක් වශයෙන් තියෙනවා. අර කෙනෙකුට පිළිගැනීමකදී නැති කියනවා ඒක අපිට පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ කෙනෙකුට වඩා පරිපූර්ණ විස්තරයේ විස්තර කරන මේකේ විස්තර කරන විස්තර කියන්නේ විස්තර වලින් නැත අන්න ඒක අපේ මනසට මේ රූපේ නැතිනම් අපේ සිතට මේ රූපේ නැතිනම් රූපේ විතරවා වෙනවා ඒ රූපේ විතරවා වෙනවා කියන්නේ මෙතන මේ කතාව කළා මේ රූප සංවේ ධන සංඥාවෙන් නැති වෙනවා ඒ ධන සංඥාව අපි ඉවත් කරන්න ඕනේ එකක එකක එකක් තියෙනවා කියන එක තමයි මම කියන්නේ දැඩි සංකල්පයෙන් අපි සමතලා විසිරුවා හැරිය අපට වැඩිපුර දිස්ථානය තැන් තැන් කියන වේලක පරිතිනේ මොකද තමයි අන්න රූපය වෙනවා ඒක සැදීමේ අනුකොට සම්පූර්ණයෙන්ම සිතින් විසිරුවා හැරිලා බැලුවොත් අපට ඒක අන්තිමෝගේ දකින්නට ලැබෙන්නේ නැහැ මේ විදිහට රූපය විසිරුවා හැරින්න පුළුවන් දෙයක් ලෝකකයක් පවා කුඩා කුඩා සිසු අනුවලින් දෙන්නේ ඒවත් අපට පිළිගන්නවා වගේ අඹරලා වෙනස් කරන්නේ වැඩිකටයක් දෙන්නේ මෙන්න මේ තමයි ඒ රූප රූප මේ රූප වල ස්වરૂපය ඇත්ත වශයෙන්ම සත්‍ය මොන අතරනවා මොකද මෙන්න දෙයක් පිළිගන්නා කියලා තේරුම් ගන්න ඇත්ත වශයෙන්ම දෙයක් නෙමෙයි සුළු කොටස් එකතු වෙන නිසා අතර ගැටීම නිසා ඒවා විස්තර වශයෙන් දෙනවා නිසා මේක ඒවා වැළඳනවා ඒවට සම්පත බාගෙන සම්මුතියක පූජන කතා බහ කරගෙන ඒ උන්වහන්සේ පස්සය මේ පැත්තේ මොනවද තමයි සංස්කෘත ප්‍රශ්න ලෝකයේ සාධන පස්සනා භාවනා කරනවා කියන්නේ මේ දාන කුලින්න මන්නේ කොනවා ඒ සාධන පස්සනා ප්‍රශ්න භාවනා කරනවා අය ඇති නැත්නම් ඒක තමයි තමයි කියන්නේ ආයේ නිරෝධය සංයෝගයේ අත්දැකීම් තමයි බුදුරජාණන් වහන්සේ පාරමිතා ප්‍රාණය සම්පන්න බවම සුප්‍රපතාරෝපේ එතකොට බුදුරජාණන් වහන්සේ මේ උපසංගේශයේ ස්කන්ධ කියන වචනේ කියන්නේ එක්කෙනෙක් මේ ප්‍රකාශ කරනවා විතර කරනවා. ළමකෙනෙක් දෙක්කේ රෝකන්න අතීත අනාගත පරිපූර්ණ මධ්‍යස්ථාන මහිද්දාව ඕදාන සංඥා සම්මන්නා දීනම්මා පරිසම්මා යම් සූර්ය සම්පතේ වායනෝ පස්සන්දෝ මනෝමය රූපස්කන්ධේ රූපස්කන්ධේ සංකේ සංකේ දුරාති කියලා ප්‍රකාශ කරන මොහොතේදී යම් රූපං අතීතානාගතං පච්චුප්පන්න අතීතේ යම් ආකාරයකට බලනන්නේ කියලා වර්තමානයේ යන්තා පොතේ නම් ඉතිහාස සමාජයේ වගේම අනාගතයේ පමණ වෙන නම් දාසා පොත ඉතිහාස සමාජ මේ කාල තුන සමාජයේ වගේ ඒ වගේම අධ්‍යක්ෂණා බහිද්දාව සමාජයේ උපස්ථානයේ පරිදේ ඒ පිට තියෙනා සියලුම දුකවල ඕලාරකනා සුකමන්නා ඕලාරිකෝ රූප ඒ වගේම සිනමෝ රූප සීනාවා පරිසම්මා සීලෝ රූපෝත්තරීතෝ රූපය යන රූපේ සංකේවා ලැබේ රූප ඒවමින ඇති රූප මේ සියල්ලම රූපස්කන්ධය කියලා මම ප්‍රකාශ කරනවා කිය බුදුරජාණන් වහන්සේ එලෙසින් දේශනා කරනවා එතකොට නාමයේ තිබුණු මේ සමාන බවකේ දක්වා තියෙන සියලුම රූපස්කන්ධයන් එතකොට නාමයේ අයිතිකතාවයි අනුපාත ලෝකේ දක්වා නැති සියලුම ලෝකවල මේ සදාකෘති සාධනය. එතකොට මේ රූපත් ආදී ජීවිත මොන දෙස්සේ තරම් දැකේ ධර්මයන්ව අවබෝධ කරගන්න ඕන. ඊළඟට වේදනා ස්කන්ධයේ මොනවාද විතර කරන්නේ? වේදිකෝ වික්‍රේ තස්මා වේදනාති විච්ඡති. ආනේ මේ විපස්සනා වේදනාවක් වේදනාවක් කියලා ප්‍රකාශ කරනවා. වේදනාව තියෙනකොට මොනවාද පිටට නැගෙන්නේ දුක් වේදනාව නමුත් වේදනාව කියන්නේ පොදු වචනයක් සැප වේදනාවට දුක් වේදනාවට මනසට වේදනාවට කියන සියලුම වේදනාවල් වලට වේදනාව කියන වචනය පාවිච්චි කරනවා ඒ සැප දුක් මනසට කියන වේදනාව තුනම අපේ වෙනස් ආකාරයෙන් පොත්පත්වල බෙදලා ආකාර දක්වන දෙන්නේ අපිට දකින්න පුළුවන් කායික වේදනාවක් සහ මානසික වේදනාවක් කියන කොටස් දෙක කොම්පරාණය මේ දක්වා තිබෙනවා. සමහරවිට කොටස් පහකින් විස්තර කරනවා. හරියට දැනෙන දුක දුකක් වශයෙන් හිතට දැනෙන දුක දෝමනස්යක් වශයෙන් වෙනස් කරනවා. හරියට දැනෙන දුක හතට සෝදාන සැකයක් වශයෙන් සිතට දැනෙන සුවය සෝදානකත් වශයෙන් විස්තර කරනවා. ඒක වේදනා නැත්තරයි හදේම ප්‍රකාශ කරනවා. එතකොට සුඛ සෝමනස්ස දුක රෝමනස්ස දෙකවා කියලා මේක කොටස් හතරකට දැනගන්න පුළුවන්. බෝධිසත්ව සූත්‍ර පිටකේ නැත්නම් වාගේ වේදනා විස්තර කරන එකදී නැත්නම් ආය ආකාරයෙන්. එහෙත් රූපයක් දැනගන්න පසු ඒ කියන්නේ සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ නැත්පත් වේදනාවක් එක්වන්න පුළුවන්. මානසික පරිච්ඡේදයේ නිසා දෙවියන් සැප දුක් නැගාගෙන වේදනාවක් කවර කොහෙදී නැති. නාමයේ බලසොන්ද ගැන කියන්නේ. මුලික පක්ෂයක් ගැන කියන්නේ. කායයේ නම් දෙයක් පක්ෂයෙන් දෙන්නේ. මෙලෙසින් මානසික යම් කිසි දෙයක් කරන කෙනෙකුට तो होगी तो वो मैंने बताया मेरा खुद को व्यक्ति मैंने रूप से देखने में तुझे नहीं है कि एक नाव से सब कुछ हम सब सुझाव ये ध्यान दिया ऐसे रूप से देख रहे थे मैंने कि ये ध्यान सब कुछ हम सब सुझाव दे देना मन से सबसे किसी में तुम मैं जीवन दे देना कितना दोष हम सब सुझाव दे देना नाते से संगत संगत किसी में तुम संगत संगत आनंद ඇති වෙන වේදනාව ප්‍රධාන සංස්කාරය වේදනා. ඒ වගේම නිවසේ විභාග සංස්කාරය වේදනා, කායයේ පාස් සංස්කාරය වේදනා, මානසිකයේ වන සංස්කාරය වේදනා යන ඒ වේදනාව මේ වේදනාවන් සමස් වෙනවල ධර්මාකාරයේ තිබෙන බුදුරජාණන් වහන්සේ දෙනවා ඒ ඇහැට පෙනෙන රූපයේ මොකේකක් නම් සුඛ වේදනාවක් ගැන විපස්සනා කුසලයේ කුසල වේදනාවක් දැනෙනවා නැත්නම් විපස්සනා නැත්නම් වේදනාවක් දැනෙනවා එතකොට මේ ප්‍රතික්‍රියාවක් දැනෙන නිසා වේදනාව සමත් වෙනවා කවරම වේදනාවක් සැකයක් දුකක් හෝ වෙනවා අන්න ඒ වගේ මේ සයිතේ මනස නාසයේ දිවට ශරීරයේ ක්ෂණයේ පවතින ඒ ක්ෂණයට පසුව මතාරණය කියනවා. යම් කිසි කෙනෙක් මේ පොදු හොඳයි ලක්ෂණයි ලක්ෂණයි කියලා ගන්න උත්සාහ කරනවා නම් ඒ අපේ අඥාන දෙවිස්සලට බලන්න විතර ඒ නැති යනවා. ගන්නට හැකියාවක් නැහැ. ගන්නට දෙයක් තියෙන්නේ. මෙතන තමයි වේදනාවේ ස්වરૂපය. බොහෝ දෙනා මේක කරන්නේ නළුවම අහන්න උත්සාහ කරනවා. සංස්කෘතියක් ගැන දේශනා වහා කියනවා. බන්නට නැති සමකුත් නැහැ. දානක කියන්නේ අදහස් කරන්නේ යාමනය කියන උපාදානය කියන වේදනාව පිළිබඳ යථා අවබෝධයක් ඇති වීම තමයි බුදුරජාණන් වහන්සේ සතර පිළිබඳ පරිපූර්ණමක් නොයනවත් තිබෙනවා. දේශනා සිටින් අතහැරීමට සූදනා නිරෝධයක් අත්දැකීමේ ආකාරය දේශනා සංකල්පනා ප්‍රතිපදමය පිළිබඳ ඥානවත් සිතනවා. එතකොට මේ රූප වේදනා කියන සම්බන්ධ දෙක හැර සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධ තුන එක්සන් ප්‍රශ්නාවට ගන්නවා. දෙනා අතීත අනාගත පරිච්ඡේදන අධ්‍යාත්මිකව බහිතාන ඕලාරිකාවා සුඛාවා හිතාවා කනිතාවා යදෝරේ සංකේවා අයම් වේදනා සම්දෝ ඒ කියන්නේ අතීතේ යම්කා වේදනා තිබුණානේ කියන්නේ මේ මේ කොහොමද වේදනා උදලැස්ස අතීත සංස්කාරයේ කොහොමද මතකවලද කොහොමද වේදනා හත් වේදනා අතර අතීතයේ විඳිනවද සියලුම වේදනා. අනාගතයේදී පහළ විය හැකි වේදනා. වේදනා මානසිකේ දක්වා නිවියක් පවතිනවා නම් ඒ ඒ වේදනා මානසිකේ දක්වා වේදනා නැතිව ඒ අනාගතයේ වේදනා වර්තමානයේ ඇති වේදනා අත්ත සම්මා භවිතාව සමාධියේ කායේ ඇති වෙන වේදනා සිතේ ඇති වෙන වේදනා භවිතාව සමාධියේ ස්තරයේ භෞතික අන්‍ය ප්‍රඥාවේ ඒ වගේම ඕලාට සංඥාත් සංඥා ඕලාටෝ වේදනා සිංහල වේදනා සින්නවා පණිසම්මා දිනෝ වේදනා ප්‍රණිතෝ වේදනා එනම් වේදනා කියන්නේ අපේ බුද්ධ බුදුමාහාරක වචනන මමතාවපත් සින්නවා වේදනාවක් තමයි කියනවා යම් කෙනෙක් ධර්මයක් ප්‍රතිසමයද ඒකට නිරන්තර සත්‍යයක් දෙනවා සංස්කාර දුක් විඥානයි. මේ සංඥා ආඥා ඇතුළේ තියෙන අරූපාව විඥාන බවස්රේ රූපී කියන සත්‍ය වරත්තන් සාහක වේදනාවක් කියන වේදනාවක් විඥාන මේ අතරතුර සෑම වේදනාවක්ම වේදනා සංවේදයේ අන්තර්ගත වෙනවා. එතකොට වේදනා සංවේදනයේ ලෝකයෙන් දැක්වීමට ආකාරයේ කරනවද සම්බන්ධයෙන් දෙවියන් ආකාරයෙන් දැකලා ලෝකේ කියන්නේ අන්තස්සමේ අන්තස්සමේ කියන්නේ ලෝකේ තියෙන අවබෝධය පිටරගෙන ඒ අවබෝධයේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකලා ඒ තුළින් නිවන අත්දැකීමේ ක්‍රියාකාරයෙන් නිදෙන්නේ. හොඳයි ඒකත් කාරණාව සංසන්දේශය. මේක නිසිතව සමයකින් කරන්න ඕනේ. සංඥා විස්කෝ විකේ තපා සංඥා ජීවිතේ චින්ත සංජානකේ මනිලා සංජානකේ ඕතමයි සංජානකේ ලෝක සංකේ සංජානකේ මේ ආදී වශයෙන් විස්තර කරනවා වදිනා ගන්න නිසා මනසේ මම සංඥාවේ සංඥාවේ ප්‍රකාශ කරන අපහසු මහන්දරයන් එනකට දේශන දැක්කාට පස්සේ මේක නෙත් පාඩනයට හත පාඩනයට පිටු පාඩන වශයෙන් හඳුනා ගන්නවා. නැත්නම් මේ පාස්වල අනුව අසවල අනුව අසවල කියලා හඳුනා ගන්නවා. මොකද කෙනෙක් මොකද අරගෙන කියලා හඳුනා ගන්නවා. විවිධ ආකාරයෙන් විවිධ දේවල් ඇහැට රූප දැකලා හඳුනා ගන්නවා කියන උත්තර සංඥාවක්. මනසේ හත්පත් ඒ ආකාරයෙන් හඳුනා ගන්නවා. විවිධ සත්‍යයන් විවිධ ආකාරයෙන් ඒකට කියනවා සත්‍ය සම්මත කියලා. ඒ වගේම නාමයකට දැනෙන ගඳ සම්බන්ධනා ගන්නවා. ගාන ගන්ධ සංඥා කියන්නේ දිවයෙන් හොත් හඳුනා ගන්නා රස සංඥා. කයෙන් හොත් හඳුනා ගන්නා පොට්ටබ්බ සංඥා. මනසට දැනෙන අරමුණ හඳුනා ගන්නා ධර්ම සංඥා. මේ විදිහට මේ සංඥා කොටස් හයකට බෙදලා සම්මාසයෙන් කරලා වදාලා ඒ කොටස් හය තමයි සංඥාස්කන්ධය අන්තර්ගත වන්නේ. උදාහරණ ලක්ෂණ ප්‍රමාණ ප්‍රකාශ කරන මේ සංඥාව පිළිබඳව මේ සංඥාව මනෝචී කෝපනා සංඥා. මේ සංඥාව මනසේ නිවිදුවක් වගේ. මේ කතාවට ගහගන්න. මෙතන මේක මම දැක ඇති අසාර පාරවල් හොඳට අවබෝධ කරගන්න ඕනේ. ඒක සාර්ථක වෙනවා. මොනිකනේ අතර පිළිදවල් තියෙනවා. නමුත් ළඟට ගියාම වදරක් නැහැ. මේක නිදුක්වා. තියෙනවා ඒ ඈතට දිස්සෙනවා. ළඟට ගියාට පස්සේ එහෙම එකක් නැහැ. ඒක තමයි නිදුක් කියන්නේ. මොන මොනිකනේ මම නෙමෙයි ලෝක සත්‍යයට යමක් තියෙනවා කියනවා කියලා දෙන්නුම් කරනවා මේ දුක් වගේ ලෝක සත්‍යය මනාවට පත් වෙනවා ලෝක සත්‍යය මනාවට පත් වෙනවා මේ තත්ත්වයෙන් හරියට අවබෝධ කරගන්න ඕන. ඇත්ත වශයෙන්ම නැති දෙයක් ඇති දෙයක් පස්සේ ලෝකයට පෙන්වන්න කරන සංඥාවලින් ඒකයි අර වායු කෝපමා සංඥා කියන එක නිරුක්තව කියලා මහන්සියට කල්පනා වඩාගෙන මේ කල්පනා කරනකොට නේද රූපය දැක්වාට පස්සෙ ඒක හොඳයි කියලා තේරුම් ගන්න කල්පනේ නරකයි මේ හොඳ දෙන්නට නරක දෙන්නට සාමාන්‍ය තත්ත්වයක් හදාගන්න. මේ හඳුනා ගැනීම කියන්නේ ඒ බලන රූපයේ නිරේ සමාගයේ සිටසලයි කියන කවදොට තියෙන්නේ. බාහිර අරමුණ වල හොඳක් ඇත්තේ නැහැ නරකක් ඇත්තේ නැහැ. බාහිර අරමුණ බාහිර අරමුණ බාහිරේ තියෙනවා. මේ දෙපාර්තමේන්තුවේ පාඩිය සත්‍යයන් තිබෙනවා වස්තුන් සංකල්පනයි. අපේ අපේ තියෙන සංඥාදානය මේ වහන්සේ නරකේ යවතේ අපහත් විවිධාකාර සංඥා අපේ සංකල්පනා මත තීදල ඇති කරගන්න. මේ ඔක්කොම තියෙන බාහිර වස්තුවල බාහිර ආරම්භ වලදී සමාජයේ චිත්තවල සමාජ කරගන්න. මේ අරෝපණය කරන අවස්ථාවේ සංඥා නිරෝධය කියන පද්ධතියෙන් බලාපොරොත්තු වෙනවා. සඳහන් අවබෝධය සමාවත් වෙනවා. මේ නිසාම අපේ වරන්තන නිසාම තමයි ලෝක සත්‍ය මේ කෙනෙක් තිබුණා කියලා හඳුනගන්න. මේක තිබුණා කියලා හඳුනගන්න. සත්‍යයක් තිබුණා කියලා. නැත්නම් ඒකේ සංකප්පමනේ කාසයෙන් කපාදීනේ කනාදීනේ පරිසරවල යොමු කොටස. දුක්ඛයෙන් හඳුනාගෙන සංඥාවෙන් කොන්දමනවා නිසා. සත්‍ය වශයෙන් කියන්නේ සත්‍ය වශයෙන් කියන්නේ මම දෙලෙසින් ලෝක සත්‍යය හඳුනා ගන්නවා සංස්කාර සංඥාය භාවනයට. දැන් මතක්කත කියලා හඳුනා ගන්නවා තමයි. නමුත් මේ සත්‍යයෙන් මතක් කරන්නේ කියන කොටස් අපි පදා විශ්වාස කරනවා. ඒ අද දැක්මන්නේ අපේ තියෙන හඳුනාගන්න පැත්තට දැන් මම ඒ කියන මාස්ටික දරන තවත් සත්‍යයක් වෙනවා මහාවැලේ අවස්ථකදී දේශිත තවස්සකදී හදකටට අපේ දෙන තවස්සකදී ඒ කියන්නේ මෙතන තවස්සකදී මේ විදිහට කියන ලෝන් තවස්සකදී සාරේ අසසල්කේ සෑම කොටසක්ම හදකටට පැත්තකට අයින් කරනවා අප්‍රමාදික තම සතා කියන හැඟීමක් සත්‍යයේ පිටත තියෙන අවබෝධය ඇති කරගන්න බැහැ නිසා දැන් මෙතන පැත්තට ගෝලයක් තියෙනවා මෙතන පැත්තට ගෝලයක් තියෙනවා සංඥාවක් පිටත තියෙනවා මේක කොටස් කියන්නේ සත්‍යය විනිශ්චය කරන්න කරන්න දැන් දෙකේ තියෙනවා. මෙතන දැක්කේ පොඩ එකක් අපිට ලැබෙන්නේ ඒ එක කොටසක තවත් කොටස් අනුකොටස් කරලා ඒ දේශනාවේ අර පටලිය පොඩි ජෝවාගේ දස්වල සමය ඒ කියන අත අපේ උදාහරණයක් ගන්න එකට දුකුත් නෑ හමුකුත් නෑ දෝමත් නෑ දේත් නෑ සමහරක් නෑ කියන්නේ ඒක ඔක්කොම කරගන්නද මේ සංඥාවේ තියෙන මුලාව අපි අවබෝධ කරගන්න ඕනේ. අපි කිසිම සංඥා සංඥාව නෙවෙයි. අප මුලා කරනවා. එනිසා මේ සංඥා ඇතිකරගත්තේ අපි නම් අපට පුළුවන්කම තියෙන සංඥා අපේ ඉන්නේ ඉවත් කරන්නට. අපි කෙනෙක් ඉඳලා බලන්න හොඳයි හොඳයි හොඳයි කියලා සංඥාව ඇති කරගන්න සමහර විට නාමක නාමක නාමකයේ සංඥාවක් සාමාන්‍ය හිතේ තියෙන සිතිවිල්ලට අනුව ඇති කරගත් දෙයක් වුණා ඒක අර දැකපු කෙනාගේ පුල පවත්නා ගන්නයක් නම් පුළුවන් මෙන්න මේක නිසා මේ සංඥාවේ තියෙන මුලාව අවබෝධ කරගන්න උදාහරණයක් සංඥාව ස්කෝණයක් වශයෙන් ප්‍රකාශ කරන්නේ කොහොමද හේතුවක්වද කියන එක පෙන්වන තේමත ඒ විස්තර කරනවා නම් මේ ආකාර සංඥා ඒකානාලක පස්සපන්න අජ්ජත්තා මහා බයිද්දා ඕලාරිකාව සුතමා වහිනා පන්නතා ආයාදේ සංකේවා අනන්ත සංඥා සම්බෝධි අර කියන කොටස සාකච්ඡා අතීතයේ යම්තාවක් සංඥා දෙනක් මේ සියලුම සංඥා වර්තමානයේ ජීවිතේ කොපමණ සංඥා අපගේ හිතට දැනෙනවද කියලා. සෝමවස්නාගත පරදාගත බලසංගාවනකට අවස්ථාවල් කායයෙන් දේවල් හිත දෙන දේවල් කුණිතවන සංඥා ගොඩක් අපගේ හිත තුළ මේකක්වත් ඇති වෙලා තියෙනවා. ඒක ස්පන්දනය වෙනවා කියන්නේ ඒක සංඥා ගොඩක් ඇති වෙලා තියෙනවා. අනාගතයේ අපි ජීවත් කරන පරණ තියෙනවා මනසේ දක්වා මේ සංඥා තමයි ඒක තියෙනවා. සංඥා නිරෝධයේ ඉස්සරහන මාතේ මේ පිටපත් නැහැ පසු අවශ්‍ය වෙන බලන්න සංඥා දෙකක් තියෙනවා. විස්තර කරන්නේ ශරීරයේ වික්‍රේ චේතන ආකාරයක පතමාංශ සෝත සංකේතනා ලබ්ධ සංකේතනා සංග සංකේතනා වක්ෂ සංකේතනා වොත්පත් සංකේතනා ධම්ම සංකේතනා සංස්කාර සංස්කාර කියන වචනය යෙදෙන මෙතන අවස්ථාවට අනුකූලව අපි දේශනා කරන විවිධ ආකාරයෙන් ඒ කියන්නේ අනිත්‍ය සංස්කාර සබ්බේ සංඛාරාණං යස්සබ්බේ සංඛාරා දුක්ඛාණං දැන්වල සංඛාර කියන්නේ මේ මනසක් දේවල්. අවිද්‍යාවපත්‍ය සංඛාරාණං දැන්වල සංඛාර කියන්නේ කුසල කරදේ. ඊළඟට පංච සංදී සංස්කාර සංස්කාරයේ ප්‍රකාශ කරන්නේ සිතේ මොකද නම් චේතනා වලට කයිකක ධර්ම වලට අපි ධර්මයෙන් ඇදෙන වේදනාව සංඥාවකට අනිත්‍ය දුක වේදනාව කරගෙන ගන්න සංඥා සංස්කාර සංවේදන වෙනවා සෝත්ක පිටකේ දානව රූපයන් අල්ලා යන සිතිවිලි වෙන මේ දේම රූප සංකේතන පස්ලාස්කාරකයේ දේම සිතිවිලි ගන්ධසෝලසය කියන්නේ දේම සිතිවිලි නාසයෙන් ජීවන ආස්වාදනාවේ ජීවන සකලිතය කියන්නේ සිතිවිලි කයර දැනෙන පස්සනසයෙන් තේදී මනසට දැනෙන මේ කාරණාන්තය පිළිබඳ සංස්කාරිතෙදී මේ සියලුම දේවල් සංස්කාර සම්බන්ධය ගැන කරනවා. උන්වහන්සේ උපමා කරන්නේ සංස්කාර කඩලීම මෙතෙල් දහස් කරන සංස්කාරය. ඒක උන්වහන්සේ කියන කරා මේ ගියක් අහනවා කියන්නේ යන මොකක්ද සම්බන්ධ වෙන්නේ. ඒ බාහිර දැනෙන හැම වෙලාවෙම කන්නේ කරලා මේ තමයි හදන්නේ ඒක තමයි කියනවා ඉස්සරහට හදන්න දැකන්නේ මේ අනුසකයන් මාතේ කියන මොලේ කපන ඊට පස්සේ අනිත් කපනවා පස්සේ පස්සේ පස්සේ ගලවනවා මනයිනේ ඔහුට අරකුවක් සබා හේයක් පැත්තේ උපතේ ධර්මයෙන් දැනෙන්නේ මහන්නේ මනින් තමයි සංස්කාර සම්බන්ධය අපි මේ කාර්යය දෙකක් සාකච්ඡා කරනවා වටිනා දෙයක් ඉඳලා තිබෙනවා. නමුත් ඉස්සින කාර්යයක් හරියට නැති කළ දෙයක්. සංස්කාර දුකට පත්වන දෙයක්. දුක්ඛ සමුදය වෙන ධර්මයක්. නැවත සංස්කාර ලැබුණා සංස්කාර වලදී කියනවා අපතේ තියෙන සංස්කාර වලදී කියනවා එනිසා යැපියාපත් සංස්කාර ගැන විද්‍යාව පාදක කරන එක විතරක් තමයි වෙන්නේ කියලා කියනවා ඒ සංස්කාරය ඇතිවෙන්නේ ආසන්නයෙන් සිට කරන සංස්කාරයේ සිට කරන මේ සංස්කාරය ආරම්භයෙන් කරනවා. ඒකට සංස්කාර සංස්කාර කියන්නේ ඔහේ විතර කරනයිද කියන කතාවක්. සිතේ සංස්කාරයේ විතර සංකතන සංකප්පයේ විතරේ රත්නා සංඛාරාවේ සංකේත ප්‍රකාශ කරනවා. මොනවා නිසා ගමන්නේ සංස්කාරය කියලා ප්‍රකාශ කරන්නේ. සංස්කාරකත් සංස්කාරකයේ මේකේ හටගත්තේ බවත් කරන නිසා ඒකට සංස්කාරය සංස්කාරය ප්‍රකාශ කරනවා. ඉන්ද සංස්කාරය සංස්කාරයේ රූප රූපස්කාරය සංස්කාරය අත්සංකමයේ වේදනා වේදනාස්කාරය සංස්කාරය සංස්කාරයේ සංඥා සංස්කාරය සංස්කාරයේ සංස්කාරය විඥාන විඥාන සංස්කාරය සංස්කාරය මේක ගැඹුරු කතාවක් කියන නිසා මේ පිටකවල දේශනා කරන ගැඹුරු දේශනාවක් අපකාරයෙන් දැක්වෙන සලස්සන අධිකාරිකම් කියන කරකන්න නිශ්චයවත් සංස්කාර සම්ලේඛය අධ්‍යයනය කරන්න පුළුවන්. උන්වහන්සේ ප්‍රකාශ කරන සම්පතේ ඉවෙනින් හට ගන්නා ධර්ම ප්‍රත්‍යෝම නිසා සංස්කාර කියන්නේ මොනවද මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංචස්කන්ධයේ හටගත් සංඥා ඒ රූපේ අරගෙන රූපයක් හඳුන්වාම සැක කරනවා. වේදනාව ග්‍රහණය කරගෙන වේදනාව එකගෙන වෙන සඳහා නරක කරනවා. එදෙකම තමයි සංඥා සංකාර වෙනවා අල්ලාගෙන ඒ වාදක කරගෙන වෙන සඳහා සැක කරනවා. මේ බැරි නම් තේරෙන ගමකට මාත් කියන්නේ මේ ඇයි දැන් ධර්මයෙන් කරන්නේ මේ අවස්ථාවේදී පරමාර්ථ වශයෙන් බුදුවැන්නේ මොකද්ද? පංචස්කන්ධයක් ඇසීම, පංචස්කන්ධයක් ක්‍රියාත්මක කරනවා. ඒ පංචස්කන්ධයේ නෙවෙයි. කුසලයක් කරන කටකලයක් පවත්වන සම්මේ මොකටදී සිටියත් සිදුවන ක්‍රියාවලිය ඒකයි. ධර්මයේ ප්‍රවේණික සම්පූර්ණ කරනකොට මේ ධර්මයේ ධර්ම රාශිය අත්දැකීමේ විශේෂ සුඛ වේදනාවක් ඇති වෙනවා. ඒ රාමසුඛ වේදනාව. බොහෝ දෙනෙක් සිත තුළ උපේක්ෂා නැතිවත් වේදනාවක් දැනෙනවා. මේ ධර්මයේ උපේක්ෂායේ සිත තුළ නිමාපරෝපයෙන් නිසිතවත් වේදනාවක් කියලා සමහරවිට නසසතු අමනාප දුක් වේදනාවක් දැනෙනවා. මේ කාරණේ තවරණය කරන විට මේ අවස්ථාවේදී මනසේ සංස්කාර තුළ මේ සංස්කාරයෙන් වේදනා සංජේ ක්‍රියාත්මක වෙනවා. මේ ධර්මය අප ප්‍රකාශ කරන ප්‍රකාශ කරන සෑම වචනයකින්ම තේරුම් ගන්නවා හඳුනා ගන්නවා. මේ කියන්නේ ඒ මනෝවිද්‍යාවෙන් මනෝ ගන්න සෑම අවස්ථාවකදීම මේ ඇගේ සංස්කාර තුළ සංඥා සංගයක් ඇතිවෙන්නේ නැහැ කියනවා. මේ ධර්මයේ ශ්‍රවණය කරන කෙනාගේ සිතුල චේතනාව කරකෝ කුසල දෙක පස්කාරාතිය සිටේ දායක සිතන ගලාගෙන යනවා. විශේෂයෙන්ම මනෝ සංකේතනා මන පැතනෙන සිතුවිලි ඒ වගේම ශබ්ද සංකේතනා ශබ්දය ආශ්‍රය කරගෙන සිතුවිලි දැනෙන කියනවා. එතකොට සංකේතයෙන් කියන්නේ මේ ශබ්දයේ තුනක් ගන්න දේශනා කරන්නේ ශබ්දයේ කොටගෙන ඒකේ පරිමාය නිසා කනෝ පමණ සිතිවිලි ඇති වෙනවා ඒ අනුකූලව නැතිනම් පොළොව මනසේ සිතිවිලි ඇති වෙනවා එතකොට සංඥා සංඥාවේ තියෙන මේ ධර්මයේ ශ්‍රවණය කරන විට යනවා මොකක්ද මේ සිදුවන්නේ වේදනා සංඥේ කොටේ නැකලන සංඥා සංඥේ ගැටීමට තියෙන හැදීම විශේෂයෙන්ම සංස්කාර සංඥේ සාවිඥාන සංඥේ ඇතිවෙන සංස්කාරයේ කොට පැවැත්ම සහ එක්කෙනෙක් නැති යන මේ සිදුවන්නේ ඒක අමතරව රූපස්කන්ධයේ මොකක්දයි කියනවා මේ රූපස්කන්ධ සෑහෙනයක් ගන්න ඇති වෙන්නේ නැති වෙනවා මේ අස්සේ ගන්නවා මේ දේ කොහොමද මගේ පස්සේ ගන්නවා මේක කරනවා මේ රූපේ මේ ඇයි මේ ධර්මයේ ප්‍රවණය කරන ප්‍රමාණය සිතිවිල ගන්න මේ රූපේ නැත්නම් මේ ඇයි ඒ මොකද සම්මානීය නිසා ප්‍රඥාව නැතිවෙනවා සමාධි දියුණුවකට ප්‍රශ්නයක් නැතිව බලන්නේ කියලා මේ වාදයක් පාසන කම්පණය වෙන දුක්ඛන්දේ ප්‍රශ්නාකාරය අත්දැකීම මම පැහැදිලි එතකොට මේ ධර්මයේ ප්‍රවේශ කරන්නේ දුක්ඛන්දේ කියන්නේ දැන් තේරුණාද මේ ධර්මයේ ප්‍රමාණය ගැන සම්බන්ධ පංචස්කන්ධයේ ඇතිවීම ඒක සමීප කාර්යයක් කරන ඒ සමීප දෙවීම ඒක නිරුද්ධියක් නැවත නැවත කරන්න තියෙන්නේ අඛණ්ඩව සැලෙන්නේ නැතිවීම පරිදි නැතිවීම ගැන ක්‍රියාවක් එතකොට මේ කුසලයේ පංචස්කන්ධයක් නැති කරගත්තේ මේ විපාකයක් වශයෙන් සමාජයේ ලැබෙන මේ කුසලයේ විපාකයක් වශයෙන් කොහොමද ලැබෙන්නේ සංකල්ප සංකල්ප. ඉතින් භවනා කරන යෝගාවචරයේ මේ පංචස්කන්ධයේ යථාර්ථය දැකලා අනිත්‍යයන් වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්මය වශයෙන් අවබෝධ කරගෙන භවනා කරන නිසා පංචස්කන්ධයේ උපාදානයට හේතුවෙන පංචස්කන්ධය මෙරදී නිවන් දහවල සාර්ථක කරන්න පුළුවන්. අන්තිම අවස්ථාවේදී කුසලයක් කළ අකුසලයක් කළ කර්මයක් කළ රූපයේදී වේදනාව සංඥාව සංඛාරයේ විඥානයේ ඇතිවෙන සංස්කාරයේ තමයි සිදුවන්නේ. එහෙමනම් ඒ තුළින් නැවත රූපාවේ විස්කන්ධ පහමයි පහළවන්නේ. ඒකයි විද්‍යාඥයන් වහන්සේ දෙන්නේ කාරණේ රූපන් රූපස්කාරය සංකතන සංකරන්තේ වේදනා වේදනාකාරය සංකතන සංකරන්තේ සංඥා සංඥාකාරය සංකතන සංකරන්තේ සංඛාරය සංඛාරකාරය සංකතන මේ විඥාන විඥාන සායතන පාඩේ. ඒ කියන්නේ රූපේ අල්ලගෙන වේදනාව අල්ලගෙන සංඥා සංස්කාර විඥාන අල්ලගෙන ඒවාම කරනවා. මේ සමාධි සිතිවිලි පිටතෙන් දරා යන විදිහට කියන ක්‍රියාවලිය වන්න ඕක. ඔබ තමයි සංස්කාර සංදේය. මේක කරගෙන අක්ෂර නිරූපණයක් නේද තේරුම් ගන්න ඕනේ කොහොමද කියලා මේ ජීවිත බුදුරජාණන් වහන්සේගේ ප්‍රේමක පාඩය සම්පූර්ණ සංස්කාර සම්යයක් නිරූපණය එතකොට ඒකේ ස්කන්ධවන්නේ අර කියන ඒකෝනික ආකාරයේ තියෙන දෙවියන්ට මේ ඒ සංස්කාරය දානාකට වස්තුපන්න අධ්‍යාත්මා බයිදා සමාධි මහා පරිණාමය ආදී මේ සංකේවා අයත් සංස්කාර සංගෝෂ අතීතයේ යම් තාක්ෂිකේ තිබුණා නම් ඒ කියන්නේ ප්‍රශ්නා කරන ලෝකයේ කොච්චර සත්‍යෝද කියනවා නම් කොච්චර අතීතයේ ජීවත් වුණා කොච්චර නම් සංස්කාරයක තැනෙදී කරන්නේ ඒ වගේම වර්තමානයේ ප්‍රශ්නාන්ද අනාගතයේ කරන සිදුවීම් ගන්නවාද සමාජීය තුළ අධ්‍යාත්මික වශයෙන් කොටස් සිදුවීම් ගන්නවාද භාවිත සත්‍යයේ සිදුවීම් කොටස් සංස්කාර ගන්නවාද ඕලාරික උපදේශයේ සියලුම උපදේශයේ මුලින්ම උපදේශයේ ප්‍රමේයම උපදේශයේ වරපෑම දැනෙන සත්‍යයේ සිදුවනා ඇයට දුරුපොතින සත්‍යයේ සිදුවේ මේ නිවැරදි නොයෙක් ආකාර සැදී සැදී ඇතිවීම සංස්කාර නිසා මේ ආකාරයෙන් සැදී ඇතිවලා මේකද සංස්කාර සංදී කියලා මම දෙන්න කරා. ඉතාලි කියන කරුණක් මම සාකච්ඡා කරන්නේ ඊළඟට විඥාන සංකේත පංචස්කන්ධය අවස්ථාවේ වශයෙන් දක්වන්නේ රූප වේදනා සංඥා ආකාර විඥාන විඥානයේ සංකේත දෙකක් කරන්නේ ඥානාතිකෝ දුක්ඛේ සම්මා විඥානයේ විච්ඡේදය දෙකම ගැටෙන සාමාන්‍ය මේක තමයි විඥානයේ විශේෂ ප්‍රකාශ කරනවා මොනවද දැනීමක් කියන්නේ ඇහැට රූපයක් දැක්කම මේ රූපයේ පිටතන දැනීමක් ඇති වෙනවා. මනස සත්‍යයක් වෙනවා නම් ඒක දැනගන්නත් කරක් පහළ වෙනවා. නාසයේ කනස්මකට දැනෙන එක ජීවිත රසක් දැනෙන එක කායයක්වත් දැනෙන එක මනසට සමකරන එක ඒ වගේ එකන්න සිදුවිය හැකියි. මේ අකටේ මේ එකක් වෙනවා සෝත්‍රේනා සංකල්පනා ජීවාරණ ආයතන වචන පොත්පත් වල ලක්පත් වෙනවා. කොටාන්තේ විඥානයේ විස්තර කරන්නේ මානව පංච විඥානයේ විචාරස්ස බන්ධනා මේක මාන ආකාරයෙන් කරනවා මාන ආකාරයෙන් ඇති නැති දෙයක් ඇති දෙයක් වශයෙන් කරනවා ඒක තමයි මොකක්ද කියලා කියන්නේ තුන්වක් වෙනවා නැත්නම් ණය කියලා කියන්නේ ණය පාඩ දෙන්නම් කරනවා මේක මාන ආකාරයෙන් මාන ආකාරයෙන් වැඩි දෙයක් ජී නැහැ බැලුම් කරගන්න ජී කියලා බොහෝ දේශනා බැලුම් කොටලා ඒක තමයි මායාකාරයෙන් බැලෙන්නේ අන්නේ දෙකම විඥානයේ කර්තව්‍යයක් දෙකයි අපි මායාවකට පත් කරනවා මේ විඥානයේ සිද්ධාන්ත තමයි ලෝකයේ සෑම මුලාවක් මායාවක් කොහොමද කියන්නේ සිතට තමයි සියලුම අකුසල දැනෙන්නේ. සිතට තමයි සංස්කාර එකයි දැනෙන ඒක ඇදවන්නේ හැදවන්නේ. ඒ වගේම සියලුම සංඥා මේ ආකාරයෙන් හඳුනාගෙන හැදවන්නේ සිත තුළ. ඒ වගේම තමයි මේ සත්‍යයේ කියන මේ ජීවිතයේ කියන මේ මම කියලා කියනවාගේ හැදීම සංකල්පනාව. පහළවන්නේ තමයි මේ උපදේශය. හිතේ මායාවක් පිටපස්සෙන් අමායාකාර නැතිවක් ප්‍රතියක් වශයෙන් පොදුම් කරනවල ඒ වගේ සත්‍යයේ නැහැ සත්‍යයේ කුෂණය කියන සංඥාව තුලින් ඇති කරලා මුලාවකට කරනවා මම කියන්නේ නැහැ සත්‍යයක් කියන්නේ නමුත් මම කියන්නේ සිටිනවා කියලා සමාජයේ සමාන ග්‍රහණය කරලා මුලාවකට කරනවා මේ විදිහට විඥානයේ ස්වરૂපේ හැටියට අවබෝධ කරගන්න බැරි නිසා තමයි මේ ලෝක සත්‍ය ආසංකල්පනාවට පැටලී සිටින්නේ. එන නිසා විඥානයේ සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. ඒ සංස්කාර විඥානයේ ස්කන්ධ කොමාව අනුවන්නේ. භාවනා ධර්මයක් වශයෙන් ගැනීම සිතාන පස්සනා සාධනාන පස්සනා ප්‍රබලකේ ඒ සම්බල අනිත්‍ය බව දුක්ඛ බව අනාත්ම වෙනවා ඒ සංස්කාර කෙලෙස්වල කිරීමන නෑ නෑ කියනවා ඒ සංස්කාර කිරීම පිළියනවා ඉවත් කියනවා සංස්කාර නිරෝධයක් හදාගන්න පුළුවන් වෙනවා ඒ සිතාන පස්සනා සාධනාන පස්සනා භාවනාව ප්‍රබල කරන්නේ එතකොට විඥානයේ සංඥාවට සම්බන්ධ කරන්නේ අර කීප කොටස ආකාරයෙන්මයි. යම් විඥාන හතේ සමාකට පස්සපන්න. අජ්ජත් සමා බයිදවා සෝලාද සමා සමානී සමා බයිදවා යන දේ සංකේ වාඥාන සම්බෝධිත සිනා එකපාරට පබ්බඩක් ප්‍රකාශ කරපදාන අතීතේ සංකාර මේ කුද්දට වෙනවා. වර්තමානයේ වෙන ඒ සමානකේ සමානම සියල්ල නැහැ. සමාධිය පිටකල පහරගෙන තියෙනවා. අනිත්‍යයන් දෙකල පහරගෙන තියෙනවා. ඕලාර වශයෙන් කියන්නේ සියුම් වශයෙන් කියන්නේ සම්මුත වශයෙන් හා ප්‍රීත වශයෙන් කියන්නේ තමා ළඟට නැගේ සහ ඈතට ලෝකෝත්තර නැගේ තේරුම් ගන්නගේ මේ ආකාරයෙන් විවිධ ආකාරයෙන් යම් දෙවියන්ට දෙකට සම්බන්ධ කියලා මම කරවා ගන්න කියලා මම කියන්නේ දැන් මේ මම පංචස්කන්ධය අයිතිකාරව දේශනා කරේ මේකේ මේ අදින් බබාන නේද අධ්‍යක්ෂින් ලබන්න පුළුවන් කීපදෙනෙක් කියන බව අපි ගැනීම අපිට තියෙනවා අන්තයන් යන කටයුතු කරනවා එහෙම කටයුතු කරගෙන සම්මානෙට මේ දේශනාව කරන විදිහට කළොත් ඒ වෙනම පහයකට මේ වාස්තාවයකට අනුමත මේ කරනවා නැත්නම් සත්‍යට ඒ කියන්නේ නැවතනක් සිදුන ආරම්භන කණේට සියවරක් හතරක් වෙන වාමෙන් වාගයට තේරුණේ නැහැ කරනවා නේද මේක සංඥාවට මේ අවබෝධය බවට විස්තර සමාධියේ මුලික බලන සමාධියේ කාර්යයේ සමාධිය ඇඳගෙන ඉඳෝ පවා බාහිර රූප අධ්‍යාත්මික රූපේ මේක තමයි රූපස්කන්ධයේ අවබෝධය කියන එක නම් මේ රූපස්කන්ධය ඒ තමයි රූපේ පරිපාලනය රූප ගැන කතා කරනවා. රූප තමයි දෙන්නේ දැන් අනිකාස්සෝ මේ පොළොවේ භූමිය අදත් පොළොවට දෙන්නේ ආදිවාසී කියන රූප. රූපේ රූපයක් තියෙනවා. මේක තමයි රූපක් සම්බන්ධයෙන් අවබෝධය කියන්නේ. අපි මේ කොච්චර රූපක තියෙනවද මේ කොච්චර තියෙනවද වර්තමානයේ කොච්චර තියෙනවද මේක තමයි රූපස්කන්ධේ රූපස්කන්ධේ හැදෙන්න මොනවද මෙතන තියෙන්නේ සත්‍යයක් කාරණයක් තමයි. මේක බලන්නේ පොරිය. මේක සමාධියක් පිටකින් අවබෝධයක් ලැබෙන ආකාරයෙන් බලනවා. පරිවර්තනය මොකක්ද කියලා දැක්කාට පස්සේ අපට කියන්නේ කොහොමද කියන එක අවබෝධ වෙනවා. ඊට පස්සේ වේදනා සංකේත සමාධි වේදනාවයි. තමයි වේදනාව වේදනාව. වේදනාව වේදනාව. වේදනාව වේදනාව වේදනාව නැති වෙනවා. අතීතයේ වේදනාව ප්‍රාප්ත වෙනවට නැති වෙනවා. දැන් වේදනාවක් නැති වෙනවා. ආර්ථික වේදනාවක් නැති වෙනවා. මගේ වේදනාව මේ වගේ ලෝකයේ ඔක්කොම සත්‍යයේ වේදනාව මෙලෙන්නේ. ඒ නිසා දෙලේ තුනක් තියෙනවා. කොයි ආකාරයෙන්ද වේදනාව කියන්නේ මේක තමයි වේදනාවක් කියන්නේ. මෙන්න මේ අවබෝධය තමයි වේදනාවක් කියන්නේ කියන අවබෝධය කියන්නේ. මේක වේදනාවක් වෙනවා කියන හිතීම නෙවෙයි. ඒක තමයි ඒ කියන්නේ රූපය රූපය කියන්නේ පංචස්කන්ධයෙන් අවබෝධය කරගන්නට ඕනේ. කියන්නේ මේ රූපේ මොකක්ද? රූපස්කන්ධය විශ්ේ කරාපතියි. වේදනා මේකයි විශ්ේ කරාපතියි කියන ස්කන්ධය. ඊට පස්සේ සංඥාවේ බලන තමයි. මේ මගේ සංඥාව. මොකේ චිත්තකෝණේ කියන්නේ සංඥානේ. අතීතයේ නිරතුරුව සංඥා කරන දැක්කේ සංඥා ඇති වෙනවා. අනාගතයේ මේ ආකාරයෙන් සංඥා ඇති වෙනවා. මේක තමයි සම්මාස්කන්ධය මේ හැදෙච්ච ආකාරය. ඒකට රූපස්කන්ධය කියන්නේ වේදනාස්කන්ධය කියන්නේ මොකද මේ කරන්නේ වේදනාවේ ආකාරය. ඇදෙන දේ නම් කියන්නේ මේ සංඥා සංඥා ප්‍රඥා නේ. ඊට පස්සේ සංස්කාර දෙකක් තමයි සිිතේ තියෙනමගේ සිිතේ මෙන්න බාහිර ලෝකයක් ගන්නවාගේ බාහිර ලෝක තත්ත්වයේ සිිතේ අපිගේ නියම සිිතේ තියෙන මොනිතරම් මාත්‍යයක්ද දැන් වර්තමානයේ තියෙන සාධකයේ මේක තමයි සංස්කාර ඒ අවබෝධයේ ඉවැටීම තමයි මේක සංස්කාර සංදේශ කිසිමක් නෙවෙයි සංඥාවක් නෙවෙයි එලෙසම විඥානය දෙස්පන්නවා. මෙන්න මේ මගේ සිත. අනිත් ලෝකේ ලක්ෂණ දෙන්නේ අතීතයේ මෙලෙසින් සිද්ධ වන ලෝකමනාන්තේ පාරක්‍යවලට දැන් අපි මොනවද සමානීය කරපාරක් වශයෙන් අනාගතයේ දැනෙන්නේ නම් මේක වෙනම නැහැ. මේ අවබෝධය හරියට ඇති වෙනකොට මොකද කිසිම පංචස්කන්ධයක් නැති යනවා. එන්නේ පංචස්කන්ධයේ ඉස්සෙල්ලා දෙකක් නේ. එකයි පංචස්කන්ධය. ඒක තමයි අවබෝධය. මෙන්න මේ අවබෝධය වලට පස්සේ හොඳට කල්පනා කරගන්න. රූපස්කන්ධයේ තිබෙන මහා විශ්ේ කරක් ඇතිවෙන සම්මාගේ රූපේසයි සම්පූර්ණ රූපස්කන්ධයේ තිබෙන දෙයක් බලලා මේ රූපස්කන්ධයේ නිමිති ආයතනයේ රූපස්කන්ධය කරන්නේ. මෙන්න වේදනා සංකන්දය මුළු විශ්වය කරා පැතිරෙන වේදනාව මේක ආඥාන නම් මාත්‍යාව තමයි. මෙන්න සංඥාව මාගේ පිටතෙන් පහදී රූප සත්‍යයයි විශ්වය කරා පැතිරෙන සංඥා මේක තමයි මහා සංඥා සංකේතය. මේක ආඥානයි. මේ තුන දෙනා හරියට බලනවා. රූපස්කන්ධයේ එක ධර්මයක්, වේදනාස්කන්ධයේ තවත් ධර්මයක්, සංඥාස්කන්ධයේ තවත් ධර්මයක් කියලා ඉතින් අවබෝධ කරගෙන සිතින් ඒක රූපස්කන්ධය දැනුණා නැත්නම් මේ අවබෝධය සම්පූර්ණ නිස්සෝධයක් කියලා අවබෝධය. සෝතපත් වෙනවා. කිසිවක් නැති භාවයක හිතපත් වෙනවා. මේ උපකාරී තමයි වුණා මේ කියන්නේ. කරන්නේ. ඕක කලින් තිබුණ ධර්මයක් නෙවෙයි. දැන් පහළ අය මෙලන් පාරෙන් ධර්මයෙන් කාටින්නේ නෙවෙයි. එහෙමනම් කාණේ කියයි. කලින් නැතිදී ඇතිවෙනවා ඇතිවෙන්නේ කියනවා ඒක කියන්නේ. මේ අනිත්‍ය දැනගන්න විශේෂ අනාවයි. ආඥා කියලා ගන්නද අනිත්‍ය කියලා කතා කරලා කිව්වා කියන්නේ මනෝමය අනිත්‍ය අනිත්‍ය සංඥාමය වෙනවා තමයි මේ අනිත්‍යය වෙනවා කියන එක නිවැරදිව මේ පංචස්කන්ධයේ ඉස්තරේ සඳහා උපයෝගී මනස අධිනයන පස්වචන මේ ගැන මේ කාරණා වලදී දැනගන්න ලැබුණා පස්සේ මේ ඉස්පත් කරන ඉස්පත් කරන මැනේජ්මන්ට් අවබෝධය කරන අවබෝධය තමයි විශේෂයෙන් කියනවා මේ පස්සේ සම්දී හැදපස්සේ නැතිව පැහැදිලි වෙන්නේ ඒ කියන්නේ මානසික අවබෝධය කරගන්න පුළුවන් අනාගත දර්ශනය කියන්නේ ජීවන වතුන ආකාරයෙන් නිදීන්නේ හොඳයි මේ දේශනාවේ ඉතිරි කොටස් අසන්දායක් තියෙන ගැඹුරු ගැඹුරු ප්‍රශ්න තියෙන්නේ ඒකේ කොටස් විශේෂණවලදී විස්තර කරනවා දැන් වේලා මේ පහර එනිසා අපි මේ දේශනා මෙතන කරනවා මේ ඇයට මේ ධර්මයේ කරගෙන පිටේ වහවහන නිවැරදි සඳහා හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා අප සම්මත කරනවා